ඉහාත්ම සුඛ විහරණය කියන එක ධානා මාර්ගය. ධාන සමාපatti ක්‍රමයේ වෙනයි. සමාධි කියන්නේ සමයට ඇදී හිටින හේයින් සමාධි කියනවා. යම් සමයකට ඇදී හිටියේද ඒ සමාධියයි. දැන් සමාධි කියන්නේ සියල්ලම මේ මේ පිනේ මතුවෙච්ච කුසලයේ මතුවෙච්ච දේවල් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටියේ මිත්‍යා සමාධියක් මතුවෙනවා. සම්මාදිටියේ සම්මා සමාධියක් මතුවෙනවා. ආරි සම්මාදිටියේ ආරි සම්මා සමාධියක් මතුවෙනවා. සමාධි කියන වචනේ නියම වචනේ නිරුක්තිය. සමයට ඇදී හිටින්නේ සමාධි. සමයට ඇදී හිටින අර්ථයෙන් සමාධි කියනවා. ඒකයි සමාධි කියන කියන්නේ. සමය කියලා කියන්නේ යම්කිසි අපි යම්කිසි වැඩපිළිවෙලක් කරනවා නම් ඒ වැඩපිළිවෙලට කොටුනේ යම්කිසි පදාතියක් යම්කිසි තියෙන වැඩපිළිවෙලක්. අදහස් මාලාවක් තියෙනවා. අන්න ඒකට කොටු වෙලා ඒ ඒ තුල පිහිටනවා නම් ඒකට සමාධි කියනවා. දැන් අපි හිතමු යම්කිසි ධර්ම අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ. බලු ධර්ම ඇතුළු කරවන යම්කිසි බුද්ධලියෙක්. උට බලු සමාධියක් හට ගන්නවා. බේබදු ධර්මයේ යන යමක් ඇද්ද? ඒක ඇතුළු කරපු කෙනාට. බේබදු සමයේට ඇදී හිටින නිසා බේබදු සමාධිය කියනවා. මේ සෝතාපන්න ඵලයේ කියන එක මේ ආර්ය ක්‍රීමේදී අත්‍යවශ්‍යම කාරණයක්. වැදගත්ම කාරණයක්. එතෙන්දී මේ සෝතාපන්න කියන தත්ත්වයටපත් වුණ කෙනාට තමයි ඇලීම් ගැටීම් දෙක දුරු කරලා ඒ ආර්ය සමයටපත් වීමේ භාවනාව තියෙන්නේ. දසනේන පහතබ්බ භාවනාය පහතබ්බ දෙක. අන්න ඒකයි. යන්නේ එහෙමයි. ඔව්. දැන් ඔව් දැන් සමාධි මට්ටම කියන එක වෙනම මට්ටමක්. ඒකේ ලෞකික සමාධි තියෙනවා ලෝකෝත්තර සමාධි තියෙනවා. ලෝකෝත්තර සමාධි කියන්නේ මාර්ගඵල සමාධිය. ඵල සමාපත්තිය. ඵල සමාපත්තියට සමවැදීමේදී සමාපත්තියට සමවැදීමේදී ප්‍රථම ධාන මේ දැන් මෙහෙම තියෙනවා. සෝතාපන්න ප්‍රථම ධාන ඵල සමාපත්තිය. ප්‍රථම ධාන සහගත සෝතාපන්න ඵල සමාපත්තිය. ද්විතිය ධානි සෝතාපන්න සමාපත්තිය. දැන් මෙහෙම තියෙනවා. ඒ ඒ ධානයේද ඵල චිත්තය සමගය දෙනවා. ප්‍රථම ධානි සමගය දෙනවා නම් ඒ ධානය හිතගෙන ප්‍රථම ධාන මේ සෝතාපන්න ඵල සමාපත්තිය. ප්‍රථම ධාන සකුද්ධාගාමි ඵල සමාපත්තිය. ඒ නිසා තමයි 89ක් හිත 121කට බෙදෙන්නේ. මොකද මේ එක හිතක් අට ආකාරයකට බෙදෙනවා විදිහට මේ සිත් කියන්නේ සෝවාන් මාර්ගය සහ ඵලයේ කියන මේ අට පස් ආකාරයකට බෙදුනාම 40 ආකාරයක් වෙනවා ඒ නිසා චිත්ත ස්වභාව 40 ආකාරයක වෙනසකට ගන්න නිසා තමයි සිත් 89ක ප්‍රභේදයට 40 ආකාර රූපේ දරින් 121ක් සකස් කරගන්නේ. ඒ 89න් 81යි. අර මොකද මේ මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි කියන 8. ඒ 89න් අහ කරපුවාම 81යි. ඒ යට 40කට බෙදෙනවා. එතකොට 121ක් වෙනවා. කොහොමද දැන් සෝතාපන්න ඵලයේදී සිද්ධ කරන්නේ යම් ගොඩ නැගෙන සංඛාරයක් නවත්තන එක. අන්න ඒකයි. යම් සංඛාර කොටසක් නිරෝධ වුණා, ඉතුරු සංඛාර කොටස එතන තියෙනවා ඉතුරු වෙලා. මේ සෝවාන් ඵල චිත්තයේ තියෙන්නේ කොටසක් සංඛාර ගෙවලා නිරෝධ කරලා. කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ওই විදිහට ගිහිල්ලා ගිහිල්ලා එක එක ඵල සමාපත්තියෙන් සමාපත්තියට සිද්ධ වෙන්නේ. ඒක ඒක සංඛාර කොටසක් නිරෝධ වෙන එක. ඊටු ටික තියෙනවා. අන්න ඒකයි. ඉතින් ඵල සමාපත්තියේ ස්වභාවය ඒකයි. එතකොට මේ ඒ ඵල සමාපත්තියේ ස්වභාවයේදී ඒ ඵල සමාපත්තියෙන් ඉඳගෙන මේ ලෝකේ හැම දෙයක්ම ඇතෙන් කනින් දිවෙන් ආසී ශරීරයෙන් ඇසුරු කරන්න පුළුවන්. මොනවෙන් ඇසුරු කළත් මොන රූප මොන ශබ්ද මොන ගන්ධ ඇසුරු කළත් ඒ තුලින් යම්කිසි ප්‍රමාණයකක් ගෙවිලා ගියාද ඒක නැගෙන්නේ. ඊටු ටිකයි නැගෙන්නේ. අන්න ඒක තමයි ඒ සමාපත්තියේ ස්වභාවය. ඒක තමයි ඵල සමාපatti මේ අර අවිද්‍යාමානයෙන් තනිකර මනෝද්වාරයේ විතරක් නැగిලා හිටිනේවා නේ කියන්නේ. ඵල ඵල සමාපatti එකක් මේ ඒතොර මේ මෙහෙමයි ඵල තිතයි ඵල සමාපත්තියයි දෙක. ඵල සමාපත්තියේ සම්වදින්න ගියාම ඒක ධානය එක්ක ලැබෙන්න ඕනේ. නේ ඵල තිත හැම වෙලෙම උපදන්න පුළුවන්. ඔය නේතු කරලා බෑ සවිතක්කේ. විතර්ක ਵਿਚාර දෙකක්. සවිතක්ක සවිචාර තව එකක්. විතර්ක ਵਿਚාර කියලා කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන තුනටයි. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම සංකල්පනා කියන ඒවට කියන්නේ සවිතක සවිචාර. දැන් අද විතක්ක ਵਿਚාරක සවිතක සවිචාර කියන්නේ විතර්ක සහිත වූ ਵਿਚාර සහිත වූ කියලායි තෝරන්නේ. දැන් විතක්ක ਵਿਚාර කියලා කියනවා. දැන් විතක්ක ਵਿਚාර නැතුවාම දැන් දෙවෙනි දහයන්ට විතර්ක ਵਿਚාර නැහැ කියවම හිතවිලි නැහැ කියලා හිතා ඉන්නවා. සවිතක්ක සවිචාර කියන්නේ විතර්ක සහිත වූ ਵਿਚාර සහිත වූ කියලා තෝරන නිසා ඒක වෙන්නේ. අන්න විභංග ප්‍රකරණේ තියෙනවා. ඔය වචනේ තෝරලා. සවිතක්ක කියන එක තෝරලා තියෙනවා. කපෙත්වා විතක්කං කියලා. විතර්කයේ අත්තරකු. ඉතුරු දහම් ටික සවිතක්කයි. ඒතර ඒ වගේ සවිචාර කියන්නේ තපෙත්වා විචාරං. විචාරයේ අභාතබල. ඒ තමගේ ඉතුරු දහම් ටිකයි සවිචාර කියන්නේ. එහෙනම් විතර්ක විචාර කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා යම් තැනක නැගෙනවා නම් ඒවට කියනවා විතර්ක ਵਿਚාර. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා යම් තැනකට ගෙනවනවා. ඒවට කියනවා සවිතර්ක සවිචාර. එන අව්‍යාපාද සංකල්පනාවල කාම මේ ව්‍යාපාද සංකල්පනා නැහැ. නෑ විතර්ක ਵਿਚාර නැති හිතේ තියෙන්නේ මොනවද? අව්‍යාපාද, අවිහිංසා, නික්කම්ම කියන සංකල්පනා. ඒක තියෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. හතරවැනි ධානයේදී ගියාට පස්සේ උපේක්ෂා ඒකාග්‍රතාවෙන් තියෙන්නේ. එහෙනම් පළවෙනි දහනියේ විතර්ක ਵਿਚාර කියන්නේ සිතිවිලි නම. විතර්ක ਵਿਚාර නතර කරගලට පස්සේ එයින් එහා දැහැන් වලට සිතිවිල්ලක් තියෙන්න ඕ බෑනේ. විතර්ක ਵਿਚාර කියන්නේ සිතිවිලි සිතිවිලි වලට නම. ද්විතිය ධානයෙන් එහාට සිතිවිල්ලක් තියෙන්න බෑ. හොඳයි චුල්ලපන්තක හාමුදුරුවෝ අවිඥා පාදක චතුර්ථ අධ්‍යයනයේ සමවැදිලා නිමිති 1000ක් මවාගෙන හිටියේ. ওই වෙලාවේදී ඇවිදලා ඉතින් ආපුවාම කවුද චුල්ලපන්තක කියන්නේ කිව්වම මම චුල්ලපන්තක කියන්නේ කියලා ඔක්කොම කතා කළේ නැද්ද? ඒතර ඔක්කොම කතා කළා. ඒතර වචනේ අහලක් තියෙනවා වචෙන්ද උත්තර දීලා තියෙනවා මම චුල්ලපන්තක කියලා. ওই වෙලාවේදී හිටියේ මොකේද? අවිඥා පාදයේ චතුර්ථ ධානයට සමවැදිලා. දැන් විතර්ක ਵਿਚාර කියන ඒවා කතාවේ වචන වල තියෙනවා නේද? උපේක්ෂා ඒකාග්‍රතාව පවණක් තියෙන අවිඥා පාදයේ චතුර්ථ ධානයට කතා කළේ කොහොමද? එහෙනම් මම මම චුල්ලපන්තය කියන එක විතර්ක ਵਿਚාර නැද්ද? අන්න ඒකයි කාරණේ. විතර්ක ਵਿਚාර කියන්නේ සිතිවිලි කියලා ගත්තොත්. කතාව හෝ සිතිවිලි කියලා ගත්තොත් එයින් එහාට කතාවයි සිතිවිලි නෑ කියලා නිගමනය කළොත් එතකොට කොහොමද උන්වහන්සේ මම චුල්ලපන්ත කියලා කිව්වේ මේ පෙළදහමේ තියෙන දේශනා අපිට බෙවුම් කරන්න බෑ කලේ කොහොමද එතකොට කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ එදා හිටපු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නම බඹලෝ ඉඳලා දසදහසක් සක්වලට එනකම් ඇහින්ද ආරභත නික්‍රමත යුඤ්ජත බුද්ධ ශාසනයේ දුනාත මත්තු හේනං හේනානං නලාගාරෝජ කුංජරෝගින ගාතාව දේශනා කළයි කියනවා බබලෝ ඉඳලා දසදහසක් වලට ඇහෙන්නේ දැන් බබලෝට ගිහී ඒකාන්තයෙන්ම අභිඥාපාදක චතුර්ථ ධානයේ නෙහිටි එහෙ ඉඳලා ගාතාව දේශනා කරනකොට වචන ශබ්ද වුණේ නැද්ද දසදහසක් සක් වලට ඇහෙන අදිෂ්ඨාන කරලා ප්‍රකාශ කරනකොට විතර්ක ਵਿਚාර නැගුණා කියලා ගන්නවා හැබැයි කවිතක්ක සංවිධාන නම් නැගුණා. ඒ නිසා දැන් හැම වෙලාවක අපි දකින්න ඕනේ. දැන් හුඟ දෙනෙට ප්‍රශ්නයක් එනවා දැන් අපි සමාධියකින් කතා කරනවා කිව්වොත් එහෙම. විතර්ක ਵਿਚාර මේ ප්‍රථම ඥානියෙම ගැළවිලා ගියාට පස්සේ වචන කොහොමද සමාධිය මිනිහාගේ කතා කරන්න කියලා ප්‍රශ්නයක් නගනවා. විතර්ක ਵਿਚාරේ නෙමෙයි කතා කරන්නේ සවිතක්ක සංවිධානය. අව්‍යාපාද අවිහිංසා නික්කම සංකල්පනාවෙන් නැගින්නේ අව්‍යාපාද කතාව අවිහිංසා කතාව නික්කම කතාව. එන්න නිවන් දකින්න ධර්ම දේශනා කිරීම සම්පූර්ණ කරනවා. හැබැයි මේ සමාධි කතාවේ රාගයයි දේශයයි මොකයි ගැන කතා කරන්න බෑ. රාගයේ දේශයේ මොකද කියත් විතර්ක ਵਿਚාරය බහිනවා. නම් සවිතාකං සවිචාරං විවේකජං ප්‍රීති සුඛේකාගතා සහිතං පරමඥාන. ප්‍රථමඥාන තියෙන්නේ විවිධාක ਵਿਚාර නෙමෙයි. විතර්ක සහිතව, විචාර සහිතව, ප්‍රීති සුඛ සහිත ඒ ආදී වශයෙන් තමයි විග්‍රහ කරන්න යන්නේ. විතර්ක ਵਿਚාර තියෙනවා නම් ප්‍රීති සුඛ නෙමෙයි නැගින්නේ රාගයේ දේශයේ මොකේ. සවිතාක සවිචාර වලට තමයි ලැබෙන්නේ විවේකයෙන් ලැබෙන ප්‍රීති සුඛ විවේකයක් තියෙනවා. විවේක නිසිතයි. නේ අවිද්‍යා අවිහිංසා සංකල්පනා අව්‍යාපා සංකල්පනා නික්කම්ම සංකල්පනා විවේක නිසිතයි. විරාග නිසිතයි, නිරෝධ නිසිතයි, ඔස්සංග පරිණාමී කාරණා හතරකින් යුක්තයි. අන්න ඒකෙන් යුක්තව නැගිනකොට නැගින්නේ මොකද? සවිතක්ක සවිචාර වලින් තමයි නැගින්නේ. විවේකජම් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථමඥාන. ප්‍රථමඥාන. ප්‍රථමඥානට කතා නොකරින්න අවශ්‍ය නැහැ. හැබැයි කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා අත්හැරලා අව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා, එකම සංකල්පනා වුණි. එක ගාතාවක් අර්ථ දැන, ධර්ම දැන, ධර්මාන්තර්ම ඇතුළු කරමි. අසන්නේ නම්, දරන්නේ නම්, ඒ වගේම නිතර සත්ගායනා කරන්නේ නම් හතර දැහැන් වැඩෙනවා, තේරද වායයටපත් වෙනවා කියලා දේශනාවේ කියනවා. ඇසීම, දැරීම, වනකොත් කිරීම, දහම් ගැන නිතර සිටීම හේතු කොටගෙන සතර ධානය ලබනවා, තේර භාවයටපත් වෙනවා. එහෙනම් අහලා දරලා අනුපත් කරලා හිතලා භාවිතා කරලා ලබන්න පුළුවන් එකක්. මොකක් නිසා? කවිතක්ක සවිචාර කවිතක්ක සවිචාර අන්තිම වෙනකන්ම තහක් වෙන්නේ නැහැ. විතක්ක ਵਿਚාර පළවෙනි දහයෙන් නැති වෙනවා. සමහර විතා විචාර මාත්‍රයක් ඇති දෙවෙනි දහය නැති වෙලා ඒකක් නැතිලා ගියාට පස්සේ විතක්ක ਵਿਚාර නැහැ ඉන්නේ. කවිතක්ක එනිසා දෙහැනිලා කතා කරන්න පුළුවන්. දැහැනිලා අහන්න පුළුවන්. ධානය සමාපත්තිය වෙනයි ධානිය වෙනයි. ධානියයි ධාන සමාපත්තියයි තෝරා ගන්න ඕනේ. සමාපatti වීතියයි ධාන වීතිය කියන වීදි දෙකක් තියෙන්නේ ඔකට. අපි දැන් පැහැදිලිව තියෙනවා. සමාපatti වීතිය මනෝද්වාරය එතන කර යන්නේ. සමාපatti වීතිය. ධාන වීතියට මේ ධාන වීති කලෙවි වියන්නේ. ඉතින් ධානයට අනුකූල වන්නා වූ පංචාද්වාරයේ සිටිවිලි සම්බන්ධයි. ජවන් සිද්දිකටම නැගඩෙන්නේ නැහැ චිත්ත වීතිය. ඒකවලයි සමාපත්තිය. අතරමඟ හැදින්නේ. අනිකට විපාක සිත් දෙනවා ධානයට. මේ බාධාවක් වෙන්නේ මොකද? මේ චන්දරාගයෙන් යුතු ඇලීම් ගැටි මුලා රහුවිලා හිටියොත් බාධායි. චන්දරාගය දුරු කරපු කෙනාට කොහොක්වත් බාධා නැහැ. කොච්චර සතියාව තමයි මොකද? අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ආර්ය භාවනාවට හතර මෙතන හැංගෙන්න කැලේ දුවන්න ඕනේ. අපි කියන්නේ ඒකයි. මේ සමාජයේ ඉඳගෙන මේ සමාජය කොහොමද ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක්. ඒ තරම් පහසු දෙයක් නෙවෙයි සමාජය. ආර්ය සමාජය. හතර මෙතන දුවන්නේ හැංගෙන්න දෙයක් නැහැ. කැලේ දුවන්නේ දෙයක් නැහැ. ඉතින් එහෙම වැදගත්කම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මගේ මේ කිහිව ඉන්න මේ ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නා නම් සෝතාපන්න. පංචාභිඥා අර්ථ සමාපත්තිලාභී යෝගියෙකුට ඒ මගේ ගේ ශ්‍රාවකයාගේ වටිනාකමෙන් කලාවෙන් කලාවකවත් වටිනාකමක් කියන්න බෑ කිව්වා. වටිනාකමෙන් බැලුවා. ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ඊටලා බොහෝම ඉහළයි. හැබැයි ගිහි වතගෙන අබුදමියා පෝෂණය කරගෙන ඉන්නවා. මොකද හේතුව? එයා සදාහරම සතර පායෙන් නිදහස් වෙලා ඉන්නේ. අර ගිහිව ඉන්නේ ආර්ය ශ්‍රාවකයා. පංචාවිඥා අට සමාපත්තිලා ගියා. ඒ අධ්‍යයම පිරියා පායන්න පුළුවන්. ඒකෙන් බේරිලා හිටියොත් කොහේ හරි ඉපදෙන ගම්ම ලෝකේ කල්ප ගානක් ඉඳලා හරි ඇදිලා ආයි තපාගත වෙන සතර රවුමට විකාරය. ලැබුව හරයක් නෑ. හේතු ඇතෝ දෙනා නාට්‍ය දේශනා කරනවා. මගේ ගිහි සෝතාපන් ශ්‍රාවකයෙක්ගේ කලාවෙන් කලාවටවත් වටනවා කියලා කියන්න බෑ ගියේ. බ්‍රහ්ම ලෝකේ උපාදානිය කරන්නේ නැහැ බෞද්ධයෙක්. ඒ නිසා පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී ලබාගෙන හිටියත් අනාගාමී කෙනෙක් මැරිලා නිව සංඥා නා සංඥාත්‍රි උපදින්නේ නැහැ. එයාගේ සුද්ධාවාසය උපදිනවා. මොකද ඒකට හේතුව උපාදානය කරලා නැහැ ලෝකේ. උපාදානය කළොත් තමයි එතන භවය යන්නේ. දැන් සුද්ධ ගති ලක්ෂණ නිසා සුද්ධ ආවාසයේ හැටියට පවතිනා වූ අන්තිම කෙලවර කරන සුද්ධාවාස භවතලයට ඒගොල්ලන්ගේ උපත් කියන්නේ. එතනින් කෙලවර කරනවා මිස කායිත එකක් කියන්නේ නැහැ.